නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ධර්මයයි ඔබයි කියන කාරණාව ධර්මයයි ඔබයි අතර පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇයි මේ කාරණාව අපි කතා කරන්නේ කියලා ඇහුවොත් ඒකට විශේෂ හේතුවක් තියෙනවා. යෝමං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝමං පස්සති කියලා තථාගතයන් වහන්සේගේ බුද්ධවත් වචනයක් තියෙනවා. ඒ තථාගත වචනේ සරල අර්ථය තමයි යමෙක් මේ නාම රූප වලින් මේ චතුරාර්ය සත්‍ය දකින්නවද නිර්වාණ ධර්මයේ ස්පර්ශ කරනවද? ඒකාන්ත වශයෙන් මේ ආර්ය ශ්‍රාවකයා ඒ දකින්නේ ධර්මයේ නෙමෙයි තථාගත වන මාව දකින්නවයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් තථාගතයන් වහන්සේ දකිනකොට උන්වහන්සේ තුලින් මේ ලෝකයේ සද්ධර්මයේ දකිනවනම් නිර්වාණ පණිවිඩය දකිනවනම් නිවීම දකිනවනම් අන්න එයා දකින්නේ තථාගතයන් වහන්සේ නෙමෙයි මා තුළ පවතින ධර්මයයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. දැන් අද වර්තමාන සමාජයේ ගත්තාම අසකන දිවනාසය සමසිත තුලින් අපි වඩන්නට බලාපොරොත්තු වෙන්නේ කමඨාන නම් නිවීම නම් මේ නිවීම කියන පණිවිඩයට අරියත් බෝධිය කියන ඒ ධර්මතාවයට ඒ නිරෝධගාමිනී පටිපදාවට එහෙම නැත්නම් අපි කියනවා මේ සංසාර විමුක්තියේ ඒ මාර්ගයට කියන මේ සියලුම ධර්ම කාරණා මොනම කාරණා කොයි විදියටද ගත්තත් ඒ හැම දෙයක් තුළම Tamanටයි ඒ ධර්මතාවයටත් අතර පොඩි වෙනසක් තියෙනවා. පරස්පර විරෝධතාවයක් තියෙනවා. කමඨාන් වඩන සෑම භාවනා යෝගියෙක්ම කමඨාන වෙනවත් Taman වෙනවත් දකින්න මේ පුරුදු වෙලා තියෙනවා. එහෙනම් Tamanට ධර්මයටත් අතර වෙනසක් තියෙනවා නම් ඒ කියන ධර්මයටත් මාර්ගයටත් කමඨානටත් විමුක්තියටත් නිවීමටත් Tamanටත් අතර සම්බන්ධතාවය අඩු නම් සමානකමක් නැත්නම් අන්න හතන ධර්මයේ වෙනමත් මම වෙනමත් තමයි පවතින්නේ මම ධර්මයේ වශයෙන්ුත් ධර්මයේ මා වශයෙන්ුත් පවතින්නට ඕනේ ඒක තමයි ආර්ය මාර්ගය. නමුත් ඒ මානසිකත්වය අප තුල නැහැ. අපි හිතනවා මේක බුද්ධ වචනයක්. මේක තථාගතයන් වහන්සේ දේශනා කරපු පණිවිඩයක්. යමෙක් ධර්මයේ දකින්නකොට භාග්‍යතුන් වහන්සේ දකිනවා. භාග්‍යතුන් වහන්සේ දකින්නකොට ධර්මයේ දකිනවා කියන කාරණාව පොතට සීමා කරනවා. ඇයි මම මාව දකින්නකොට මට ධර්මයේ පේන්නේ නැත්තේ? ඇයි ධර්මයේ දකින්නකොට ඒ ධර්මයේ තුලින් මාව පේන්නේ නැත්තේ? ඒ ධර්මතාවය Tamanගේ ජීවිතවලට ඇයි මේක ආයෝජනය වුනේ නැත්තේ? පුරුෂ ධම්ම සාරතිය කියලා භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා. උන්වහන්සේ තටමස්ලේ නාරවලින් ඇදිච්ච තථාගතයන් වහන්සේ කොහොමද පුරුෂයන් দমনය කළේ ಗುಣධර්ම වලින්? කඩුපොළු අරගෙන ගිහිල්ලා තරවටු කළා පෞරුසත්වයෙන් කෑගාලා බැනලා එහෙම භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකේ ඇසිරිලා නැහැ. මා කරුණාවෙන් අනුකම්පාවෙන් දයාවෙන් මව්වරු 100ක් 100ක් එකතු වෙලා එක දරුවෙකුට පාන සෙනවස වාගේ මේ ලෝක සත්‍යය කෙරෙන් අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරලා තමයි මේ සියලු සත්වය দমনය කළේ මේ ලෝකේ සෑම කෙනෙක්ම අද භාග්‍යතුන් වහන්සේගේ නම හැයෙනකොට සාදු කියනවා ඒ ගුණවලට নমස්කාර කරනවා ජීවිතය උනත් පූජා කරන தത്വයට පෑදෙනවා ඒ හැම දෙයක්ම බුදුහාමුදුරන්ගේ තරවට අවවාද නිසා නෙමෙයි ඒ මාත් කාරුණිකයන් වහන්සේගේ ගුණධර්ම නිසා නේද ඇයි අපගේ ජීවිතවලින් අපි පුරුෂ ධම්ම සාරතී වෙන්නේ නැත්තේ අපේ ජීවිතවලින් ಗುಣධර්ම වලින් ඇයි මිනිස්සු අපි দমনය කරන්නේ නැත්තේ ඇයි අපේ ಗುಣධර්ම වලින් අපේ මායя দমনය කරන්නේ නැත්තේ? ඇයි අපේ ಗುಣධර්ම වලින් කෙලෙස් দমনය කරන්නේ නැත්තේ? යහපත් ගතිගුණ වලින් අඩුපාඩු දුර්වලකම් দমনය කරන්නේ නැත්තේ මෙන්න මේ කාරණාව අපි තේරුම් ගන්න තාක්කල් අපේ පුරුෂ ධම්ම සාරතිය කෙනෙක් ගාතාවක් වශයෙන් සජ්ජායනා කරනවා අපේ ජීවිතවල අපට මේක රා බලන්න හම්බෙන්නේ නැහැ එහෙනම් භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය මිනිසත් භවයක මව් කුසක උප්පත්තිය ලැබපු බෝධිසත්වයෙක් නම් උන්වහන්සේත් අපි වාගේ අටමස්ලේ නාරවලින් නම් නිර්මාණය වුණේ. උන්වහන්සේත් අපි වාගේ දම්පැන් අරගෙන සාමාන්‍ය දෙල ජීවත් වෙලා ලෙඩ වෙලා වයසට ගිහිල්ලා උත්පල වෙලා නම් උන්වහන්සේ පිරිණිවීමකටපත් උනේ. එහෙනම් ඒ කියන ಗುಣධර්ම හැම එකක්ම අපි තුලත් පවතින්න ඕනේ නේද? රහත් කියලා කියන සෑම රාතන් වහන්සේ නමක්ම ගත්තාම ලක්ෂ ගණන් රාතන් වහන්සේලා වැඩ හිටියත් ඒ තුල තියෙන සම්පූර්ණ ධර්මතාවය එකයි නේද? ඒ සෑම රාතන් වහන්සේ නමක් තුලම තියෙන Nirodha Samapattiye වෙනසක් තියනවාද? අබමල් රේණුවකවත් වෙනසක් නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේ පත්වෙච්ච Nirodha Samapattiyan සාරිපුත්ත මහරහතන් වහන්සේ පත්වෙච්ච Nirodha Samapattiyaත් අතර වෙනසක් නෑ නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙන වෙනස ප්‍රඥා පාරමිතාව වැඩිපුර වඩලා දසපාරමිතාවෙන් වැඩිපුර වඩලා තියෙන ප්‍රඥා පාරමිතාව හැම භවයක් ගන්න විදර්ශනා වඩලා ඒ නිසා ඒ උත්තරමයාට අපට වඩා යමක් තේරෙනවා. හැබැයි රාතන් වහන්සේලාගේ Nirodha Samapatti aran බැලුවාම පුංචි අත්වරුදු රාතන් වහන්සේත් අතර සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර කිසිම වෙනසක් නැහැ. හේතුව රාත්බෝධියේ ඵලය එකයි. එහෙනම් අපේ ජීවිතවල අපි මේ කියන ಗುಣධර්ම අහලා 108 වාරයක් ජප කරලා නූලක් ගැට ගා ගන්නවා 1008 වාරයක් වතුරලා සූර්යයක් දාලා ඒක ඉනේ බැඳ ගන්නවා අතේ බැඳ ගන්නවා බෙල්ලේ දා ගන්නවා අපි පුරුදු වෙලා ඉන්න මේක මන්තර වාගේ ජප කරන්න ඇත්තටම මේක ජප කරලා කරේ බඳින්න ඕන එකක් නෙමෙයි පුරුදු පුහුණු කරලා ඒක අපේ ගුණයක් වශයෙන් චරිතයට එකතු කරන්නයි ඕනේ චරිතයටයි මේක බඳින්න ඕනේ සිතටයි මේ සුරේ බඳින්න ඕනේ මේ කියන ಗುಣධර්ම අපගේ චරිතය බවට පවතින්න ඕනේ. මොකද්ද මේ පුරුෂ ධම්ම සාරතිය කියලා කියන්නේ? මේ ලෝකයේ සෑම අසත්පුරුෂ ගුණයක්ම අපි ගුණ වලින් দমনය කරනවා. භාග්‍යතුන් වහන්සේගේ කමඨාන් වලින් দমনය කරනවා අපි තුල පවතින සීලයෙන් අපි দমনය කරනවා මෙන්න මේ ಗುಣධර්ම වඩනවා නම් එයාත් පුරුෂ ධම්ම සාරථී කියන ගුණේ වඩන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනව නේද සමහර අය කියනවා ගේගෙවල් වල තාත්තා වගේමයි මෙයා හරි මුරණ්ඩෝ හිතුවක්කාරයි පුදුම මාන්නයක් තියෙන කිසිම වෙනසක් නැහැ. ඇයි තාත්තගේ ඥාන පුතා තුළ තියෙනවා. සමහර අය කියනවා මේ දුවනම් අම්මා වාගේමයි හරියට තරහා යනවා. හරි ලෝභයි කිසිම කෙනෙකුට අනුකම්පාවක් නැහැ. අම්මගේ ගතිගුණ සේරම මේ දුවට තියනවා කියලා අපි කියන්නේ නැද්ද? එහෙනම් තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලැබෙනකොට උපාසක උපාසිකා බික්කු බික්කුණෝ කියන සිවණ පිරිසටපත් වෙනකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ දරුවෙක් බවට අපිපත් වෙනකොට ඒ ඥාන අපි තුල තියෙන්න ඕනේ නේද? ඒ ಗುಣධර්ම අපේ ජීවිතවල තියෙන්න ඕනේ නේද? එහෙනම් මෙච්චර කාලයක් මේ පුරුෂ ධම්ම සාරති කියන ගුණය අපේ භාග්‍යතුන් වහන්සේට පමණ සීමා වුණායි කියලා අපි හිතාගෙන හිටියා. අපේ අගුණ ටික අපි দমনය කළේ නැහැ. ඒ අගුණ ටික කෙලස් ටික দমনය කරලා අපි කෙලස් দমন සාරති උනේ නැහැ. අඩුපාඩු නිවැරදි කරලා අඩුපාඩු দমনය කරන සාරති කෙනෙක් උනේ නැහැ. මාරයා පරාජය කරලා මාර දමන සාරතිය උනේ නෑ නේද අපි? ලෝභ දමන සාරති උනේ නැහැ, ද්වේෂ දමන සාරති උනේ නැහැ, රාග දමන සාරති උනේ නැහැ. එහෙනම් අපේ ජීවිතයේ කිසිම සාරති නමක් අපට නිර්මාණය වෙලා නැහැ. පුළුවන් තරම් අනිත් අය වඩපු ගුණවලට සාදු කිය කිය පාම්පත්තු කර කර කෑගගා හිටියා, අඬ අඬ වැළපි වැළපි ඒ ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ නිර්මාණය කරන්න වෑයම් කළේ නැහැ. ඒ චරිතය තමන් තුළින් ආලෝකමත් කරගන්න තමන්ගේ ජීවිතයේ ඒ වගේ චරිතයක් බවට පත් කරගන්න අපි උත්සාහ කළේ නෑ. ඒක අපේ දුර්වලකමක්. ඒක අපේ අනවබෝධයක්. යෝමං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝමං පස්සති එහෙනම් යමෙක් ධර්මයේ දකිනකොට ඒ ධර්මයේ තුලින් මාව දකිනවා මාව දකිනකොට ඒ තුලින් ධර්මයේ දකිනවා එහෙනම් ඒ ධර්මතාවය Tamanට ගැළපෙන එකක් නේද අපට දීපු කමඨාණක් නේද? භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ පැවැත්මට දේශනා කරපු එක වචනයක්වත් නැත්තම් ඒ 84000ක් ධර්මස්කන්ධවල පවතින්නේ නිර්වාණ පණිවිඩය නම් අපගේ නිරෝධගාමිනී පටිපදාව නම් ඒ හැම එකක්ම කමඨාණක් මේක විතර කමඨාණක් වශයෙන් අපි නොදැක්කේ මක් නිසාද? එහෙනම් මේ ධර්මතාවයට අනුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොමද මේක තුල පවතින්නේ? ධර්මයයි ඔබයි කියන ධර්මතාවය තුල පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද කියන ඒ ප්‍රශ්නයට හොඳම පැනය තමයි මේ හැම තැනම මම දකින්නකොට මේ හැම වර්ණයක් තුලම රූපයක් තුලින්ම මම ධර්මයේ දකිනවා නම් ඒ ධර්මයේ මම වශයෙන් මම දකිනවා නම් ඒ කියන ධර්මතාවය තුල යෝ ධම්මං පස්සති යෝ මං පස්සති වෙලා නේද ධර්මය දකිනකොට ඒ ධර්මය තුලින් මාව පේන්න ඕනේ. මාව මන් දකිනකොට එතන මාන්නය පේන්න බෑ, රාගය පේන්න බෑ, ලෝභය පේන්න බෑ, කෙලෙස් පේන්න බෑ, ප්‍රත්‍ය වලට තියෙන කෑදරකම පේන්න බෑ. මාව දකිනකොට ඒ තුලින් මගේ ධර්මය පේන්න ඕනේ. මන් තුල පවතින සීලය පේන්න ඕනේ. එතකොට තමයි යෝ ධම්මං පස්සති, යෝ මං පස්සති කියන ධර්මතාවය සම්පූර්ණ වෙන්නේ. එහෙනම් මෙච්චර කාලයක් අපි ಗುಣධර්ම වැඩුවා, කමඨාන් වැඩුවා, අවුරුදු ගාන කානාපාන සති කළා මේවා එකක්වත් වරදක් නෙමෙයි මේ සැබෑ ධර්මය අහන්න පොබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන පෙර නොයසු ධර්මයේ ශ්‍රවණය කරන තාක්කල් මේ සම්බුද්ධ ශාසනය දැඩි ලෙස අල්ලාගෙන ඉන්න මේ සසර දුකෙන් එතර වෙනකන් අපේ මානසිකත්වය රැකගෙන ඉන්න මේවා වැඩුවට අපිට වරදක් නැහැ හේතුව ඒ තුලින් වුණත් අපි මේ ශාසනය තුල රැඳුණා හැබැයි මෙච්චර කාලයක් ඒ තුලින් අපට මාර්ගඵලයක් නොලැබුණ නිසා දැන් අපි ඒවට නිඳා කරන්නේ අපහාස කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ ඒකට වඩා නිවෙන්න පුළුවන් එකක් වඩනවා මෙච්චර කාලයක් අපට අතකොලුවක් වාගේ සරමැට්ටියක් වාගේ අපට ගමනට බිමට පැවැත්මට දායකත්වයේ දරපු මේ සෑම ආමිසයක්ම ඒ සෑම ප්‍රතිපත්තියක්ම ඒ සෑම කමඨාණක්ම භාවනාවකටම අපි සාදු කියලා ප්‍රශංසා කරනවා මෙච්චර කාලයක් මේ ධර්මය ආනකම් මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයේ තුල අපි පරිස්සම් කළේ ඒ ආමිෂය නේද ඒ කියන පුද පූජා තුල නේද අපේ බෞද්ධකම රැකුනේ. ඒ හැම දෙයක්මටම අපි ණය ගැති. හැබැයි තවත් ණයක් ගෙවන්න තියෙනවා. ඒ තමයි මිනිසත්කම ලැබලා බෞද්ධකම ලැබලා ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වයක් ලැබිලා දුකත් අපට තේරිලා නිදාසීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා අපි මොකවත් වැඩක් කරන්නේ නැහැ කියලා කියන්නේ මේ ණය ඒකාන්ත වශයෙන්ම මේ සංසාරයේ ගෙවන්න සිද්ධ වෙනවා. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් අඩුපාඩු තියෙනවා. දැන් නිවැරදි කරන්නට ඕනේ. කාලය අතළඟ පැමිණිලා දැන් අපට විවේක ගන්න තවත් ගෙවල් හදන්න තවත් පංචකාමයන් අරඹා යන්න අපට වෙලාවක් නැහැ හේතුව අපේ මුළු ਸਰවාංගෙම ගිනිගත්තා වාගේ එක තප්පරයට දෙයකට මේක නිවා ගන්න උත්සාහ කරනවා වාගේ අපේ කෙලස් ටික නිවාගෙන අපි නිරෝධගාමිනී පටිපදාවටපත් වෙන්නට ඕනේ ඒ කියන ඒ සම්මා සමාධියට අපගේ සිත අපි සකස් කරගන්නට ඕනේ. නිරෝධ සමාපත්තිය මේ ලබාපු මිනිසත් භවය තුළම අපි සමවදින්නට ඕනේ. ඒ කියන කමඨාන ධර්මතාවය අපි වඩලා ඉවර කරන්නට ඕනේ. ඒ ණය අපට තියනවා ගෙවන්න. එහෙනම් ධර්මයයි ඔබයි කියන ඒ කාරණාව තුළ ඒ ධර්මතාවය තුළින් බලනකොට මේ පේන හැම දෙයක් තුළම වෙනසක් නැද්ද? ලෝභය නෙමෙයිද අපට පේන්නේ? ධර්මයක් අපි දකින්නට ඕනේ. නමුත් අපි රාගය නෙමෙයිද දැකලා තියෙන්නේ? නිවීම තමයි අපි දකින්නට ඕනේ. නමුත් द्वේෂය නෙමෙයිද අපි දැකලා තියෙන්නේ. මේ හැම දෙයක් තුළින්ම අපි දැකලා තින්නේ ධර්මය නෙමෙයි අපේ කෙලෙසය, අපේ දුර්වලකම, අපේ අඩුපාඩුව. මේ සෑම දෙයක්ම නිවැරදි කරන්නට ඕනේ අපට මේ සංසාරේ දුක් විඳින්න බැරි නිසා නැවත ඉපදුනාට පස්සේ මේ පණිවිඩය ලැබෙයිද නැද්ද දන්නේ නැහැ මේ කමඨාන වඩන්න පරිසරය සැකසෙයිද දන්නේ නැවත මේ වගේ ආර්ය ශ්‍රාවකයෝ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න අපට ලැබෙයිද දන්නේ නැහැ එහෙනම් මේක දුර්ලභ ගණේ අවස්ථාවක් මානකම ලැබිලා අපට මේ ශාසනයේ ඒ සමාජිකත්වයේ ලැබිලා භාග්‍යතුන් වහන්සේ නමකගේ ශාසනය අපට වැඩහිඳ අවස්ථාව ලැබිලා ලැබිලා දුක තේරුම් ගන්න ඒ අවබෝධය ලැබිලා ඒ හැම දෙයකම කමඨාණක් ලැබිලා එහෙනම් මේක සාරා සම්ක කල්ප කෝටි ලක්ෂ ගානකට සැරයක් පාළ වෙන කුසලයක් මේ අපට නොමිලේ පාළ වෙලා තියෙන්නේ දුර්ලභ ගණේ අවස්ථාවක් සම්මා සම්බුද්ධ ශාසන ගණනාවකට එක සැරයක් ලැබෙන අවස්ථාවක් මේ භද්‍ර කලාපයේ මේ භවයේ අපට ලැබිලා තියෙන්නේ මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිණිවන් පාන්න තිමින දුර්ලභ ගණේ අවස්ථාව මේකෙන් අපි වැඩ ගන්නට ඕනේ එහෙනම් මේ ධර්මයයි ඔබයි කියන ධර්මතාවය තුළ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද කියලා බලනකොට මේ දකින්න හැම දෙයක් තුළම ධර්මය පමණක් දකින්නට ඕනේ. ඒ දකින්න සම්මා දිට්ඨිය තුළ ඒ සම්මා දිට්ඨිය මම වශයෙන් මම දකින්නට ඕනේ. ඒ සම්මා දිට්ඨියම මම වෙන්නට ඕනේ. මෙන්න මේ දුර්වලකම මේ කියන අඩුපාඩු අපි නිවැරදි කරන්නට ඕනේ. මේ කියන හැම දිට්ඨියක් තුළම දකින්න හැම රූපයක් තුළම මේ කියන ධර්මය නෑ නේද? ගස් කොළන් දකිනකොට ඒකෙන් ඇතිවෙන ගෙඩි වර්ග අපට මතක් වෙනවා. ඒකේ ඖෂධීය ගුණය මතක් වෙනවා. ඒකෙන් ගන්න පුළුවන් ලී ප්‍රමාණය මතක් වෙනවා. එක්කෝ ඒක අපට බාධායි කියලා අතු කපන්න හදනවා. ඒකේ පොතු ටික කපලා මරන්න හදනවා. ඒ ගා පෙරලන්න හදනවා. එහෙනම් මේ ගස් කොළන් දකිනකොට පවා අපි දැකලා තින්නේ ධර්මය නෙමෙයි ද්වේෂය හැම ගහ කොළකින්ම අපට යම්කිසි පීඩනයක් ලැබෙනවා නම් යම්කිසි තේට්ටුවක් අපගේ සිතට දැනෙනවා නම් ඒ කියන්නේ සතරමා භූතයට සංසාරයේ අනන්ත අප්‍රමාණ විඩාව ඇති කරන්න ඇති අනන්ත අප්‍රමාණ සංසාරයේ මිනිසුන්ට හිංසා පීඩා කරදර කරන්න ඇති ඒ නිසා තමයි දොරකොඩේ ගස් ඇදිලා තියෙන්නේ යන්න එන්න බෑ හතු වැදෙනවා පාරවල් වල යන්න බෑ ගස් කොළන් කරි කරදරයි නැවෙන්න ඕනේ පාත් වෙන්න ඕනේ ඇඹරෙන්න ඕනේ ඇයි මෙච්චර අපට කරදර හිංසා අපි සංසාරයේ සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච සත්‍යයට කරදර කළාම පීඩා කළාම විවේක වලට බාධා කළාම දැන් අපට ඒවා මේ සතරමා භූත වලින් එනවා නේද the හැම පීඩාවක් විඩාවක් තුලින්ම මේ ධර්මතාවය දකින්නට ඕනේ. එහෙම දකිනවා නම් එයා දැකලා තියෙන්නේ නාම රූප නෙමෙයි ධර්මය. ඒ දැකපු ධර්මය තුල එයාව එයා දැක්කා. එයාගේ අවබෝධය දැක්කා. ඒ සම්මාව තුල එයා සම්මාව බවටමපත් වෙලා ඉන්නවා. දැන් යෝධම්මං පස්සති යෝමං පස්සති යෝමං පස්සති යෝධම්මං පස්සති කියන ධර්මතාවය දැන් අපි ප්‍රත්‍යක්ෂ කරගෙන නේද? ඒ ධර්මතාවය ගමන් කරන ඒ ධර්ම ධර්මතාවය වඩන පුරුදු කරන ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවක් බවට අපිපත් වෙලා නේද අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් තියෙනවා යම්කිසි කෙනෙක් යමක් කතා කරනකොට ඒ ඇයෙන සෑම වචනයක් තුළින්ම අපි එක්ක ලෝභයක් ඇති කරගන්නවා ද්වේෂයක් ඇති කරගන්නවා නැත්නම් රාගයක් ඇති කරගන්නවා සමහර අවස්ථාවලදී කාන්තාව ඇවිල්ලා අවබෝධයක් නැතුව දැනුමක් නැතුව සමහර වචන ප්‍රකාශ කරනවා ඇත්තටම එයා රාගිකෙන් නෙමෙයි කතා කරන්නේ නමුත් අපට රාගය තියෙන නිසා එයා අපට ඡන්දය දෙනවා එයා අපට කැමැති වෙනවා එයා කව කවදාරි දවසක අපිත් එක්ක මිත්‍ර වෙන්න අදහස් කරනවායි කියලා අපි රාගිකව කල්පනා කරගෙන අපි ඒ වචන තුලින් රාගය නේද දකින්නේ හැබැයි දකින්න අවශ්‍ය වෙලා තියෙන්නේ ධර්මය දකින්න අවශ්‍ය වෙලා තියෙන්නේ ධර්මය තුලින් තමන්ව හැබැයි දෙකම දැක්කේ රාගය දැක්කා සමහර අය කියනවා දරුවා ඇවිල්ලා හැමෝම ඇවිල්ලා ඉගෙනගෙන විදේශගත වෙලා විවාහ වෙලා ඒ පදිංචි වෙලා දැන් පුරවැසිය වෙලා අනේ ස්වාමිනේ කෝටි 800ක් විතර දේපොළ තියෙනවා මේවා දෙන්න කෙනෙකුත් නැහැ වියදම් කරන්න කෙනෙකුත් නැහැ දරුවා ඇවිල්ලා මේක පරිභෝජනය කරන්නෙත් නැහැ මේවට කරන්න කිසිම දෙයක් නැහැ කියලා කියනකොට අපි තුල නිදන්ගත වෙලා තියෙන ලෝභය ඇවිසිලා අනේ මෑණියනි අනේ උපාසක පින්වත්නි මේවා අනිත්‍යයි මේවා දුකයි මේවා වැඩක් නැහැ ගමන් යනකොට ශාසනයට වියදම් කරන්න ඕනේ මේකෙන් පින්දාම් කරන්නට ඕනේ කියලා වක්‍රව ධර්ම කාරණාවලින් මුලා කරලා අර කෝටි 800ම මේ මෑණියන්ගෙන් පියාගෙන් උදුරගෙන වැඩිහිටි නිවාසයට ගිහින් අතාරින්නේ නැද්ද එහෙනම් මේ හැයෙන හැම වචනයක් තුළින්ම අපිට ඇවිල්ලා තියෙන්නේ අපේ ලෝභය නේද? හැබැයි හාන්න ඕනේ අපේ ධර්මය. ඒ ධර්මය තුළින් දකින්න ඕනේ අපිව. අපි මේ දෙකම දැක්කේ නෑ. මේ දෙකම ශ්‍රවණය කළේ නෑ. අපි ලෝභය ශ්‍රවණය කළා. මිනිස්සු අපට අවවාද අනුශාසනා කරනකොට සැර කරනකොට අපට නිନ୍ଦා අපහාස කරනකොට ඒ හැම දෙයක් තුළින්ම අපේ දුර්වලකම කඩුවක් නේද පෙන්වලා දෙන්නේ හොඳින් කිව්වත් නරකින් කිව්වත් අපේ අඩුවක් නම් පෙන්වලා දෙන්නේ අපේ දුර්වලකමක් නම් අපට තේරුම් කරලා දෙන්නේ අපට සාදු කියලා හදාගන්න නේද ඕනේ අපි මොකටද මේ මිනිසුන්ට වෛර බඳින්නේ අපි මොකටද ඒගොල්ලන්ගෙන් පලිගන්න යන්නේ අපි මොකටද තරහා ඉතේ තියාගෙන ඒගොල්ලන්ට විරුද්ධව කටයුතු කරන්නේ අන්න අපි ඒ සෑම දෙයක් තුළින්ම අපේ අඩුපාඩු පෙන්වලා දෙනවා. ඒවා නිවැරදි කරන්න අපිව දැනුවත් කරනවා කියන සම්මාව දැක්කේ නැහැ. ඒ ධර්මයේ දැක්කේ නැහැ. ඒ ධර්මයේ තුලින් තමන්ව දැක්කේ නැහැ. දැක්ක द्वේෂය, දැක්ක වෛරය සම්පූර්ණයෙන්ම අපි අර ධර්මයෙන් ඈත් වුණා. ආත්පසින්ම ධර්මයට විරුද්ධව කටයුතු කළා. මේ දුර්වලකම් අඩුපාඩු අපි නිවැරදි කරගන්නට ඕනේ. ධර්මයයි ඔබයි කියන ඒ ධර්මතාවය තුළ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේක ධර්මයටයි මටයි අතර කිසිම වෙනසක් නැහැ. හේතුව දකින්න හැම දෙයක් තුළම මම ධර්මයේ දකින්නට ඕනේ. ඒ ධර්මයේ මම වශයෙන් පවතින්නට ඕනේ. හැයෙන හැම શબ્දයක් තුළින්ම හැම වචනයක් අදහසක් තුළින්ම ධර්මයේ මම ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ ශ්‍රවණය කරන ධර්මයේම මම වවටපත් වෙන්නට ඕනේ. මේ කියන ධර්මතාවයේ තියෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය සම්මා ස්රෝතය වැඩෙනවා අපි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ආර්ය කෙනෙක් වෙලා ඉපදිලා ඉවරයි ඒකාන්ත වශයෙන්ම අපේ දුක නිවෙනවා අපි විමුක්තියටපත් වෙනවා අපේ චරිතවල මොනතරම් උඩඟුකම් ආහංකාරකම් මාන්නය තියෙනවද පාත රට කට්ටිය උඩ රට කට්ටියට කැමති නැහැ උඩ රට කට්ටිය පාත රට කට්ටියට කැමති නැහැ උඩ කුලේ ඉන්න කට්ටිය අඩු කුලයට කැමති නැහැ අඩු කුලේ කට්ටිය උඩ කුලයට කැමති නැහැ පොහසත් අය දුප්පත් අයට කැමති නැහැ දුප්පත් අය පොහසත් අයට කැමති නැහැ ඒ වැඩිපුර නිලධාරී එහෙම නැත්නම් ඒ බලයේ ඉන්න කට්ටිය නිලතල බලතල වල ඉන්න කට්ටිය සේවකයන්ට ඒ පාත් අයට කැමති නැහැ පාත් සුළු සේවකයෝ නිලධාරින්ට බලයෙන් ඉන්න කට්ටියට කැමති නෑ. එහෙනම් මේ ලෝකයේ වස්සැඩි කට්ටිය සාමනීරය වෙලා දකිනවා, තැලෙනවා, පෙලෙනවා, වත්පිළිවෙත් වැඩි නිසා සාමනීර කට්ටිය උපසම්පදා වැඩිටි ස්වාමින් වහන්සේලා එලා දකිනවා. මේ හැම තැනම චර්යාවේ දෝෂ නෙමෙයිද තියෙන්නේ? මාන්නේ උඩඟු අහංකාරය නෙමෙයිද තියෙන්නේ? බලලෝභකම නිසා ද්වේෂය නෙමෙයිද අපි වඩන්නේ? මාන්නේ උඩඟු අහංකාරය නෙමෙයිද මේ පෝෂණය කරන්නේ? හැම ඉරියව්වක් තුළින්ම හැම ගුණයක් තුළින්ම අපි අපේ අපගේ කෙලෙස් නඩත්තු කරනවා අපගේ කෙලෙස් පෝෂණය කරනවා මේ ලබාපු මිනිසක් භවේවත් මේ අඩුපාඩු හදාගන්න නැත්නම් මේ දුර්වලකම් නිවැරදි කරගන්න නැත්නම් කවදාද අපි rahat වෙලා පිරිනිවන් පාන්නේ මේ භද්‍ර කලාපය තුල බුද්ධ ශාසන හතරක් ඉවරයි කකුසඳ කොණාගම කාශ්‍යප කියලා තුනක් ඉවරයි මේ අන්තිම හතරවෙනි එකට අපි දැන්පත් වෙලා ඉන්නවා මේ ගෞතම සම්බුද්ධ ශාසනයවත් අපි අපේ වැඩ නිමා කරගෙන rahat වෙලා පිරිනිවන් පාන්නට ඕනේ තවත් බුදුවරු අසර අසරණ කරන්නේ නැතුව, ගුරුවරු අසරණ කරන්නේ නැතුව, කල්යාණ මිත්‍රයෝ විඩාවටපත් කරන්නේ නැතුව, අපේ වැඩ ටික අපි නිමා කරගන්න දක්ෂ වෙන්නට ඕනේ, නියතමානී වෙන්න ඕනේ, සියලුම දුර්වලකම් નિවැරදි කරගෙන ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්න අපි දක්ෂ වෙන්නට ඕනේ, වීරියෙන් කටයුතු කරන්නට ඕනේ. එහෙනම් ධර්මයයි ඔබයි කියන මාතෘකාව යටතේ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද කියලා බලනකොට අපි කතා කරන හැම වචනයක් තුළින්ම අපි द्वේෂේ නැද්ද? අපි කතා කරන හැම වචනයක් තුළින්ම නිନ୍ଦා අපාස කරන්නේ නැද්ද? අනිත් අයගේ කෙලෙස් නෙමෙයිද අපි මේ කතා කරන්නේ? ඕපදෝප කතා කරන්න, පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප කතා කරන්න අපේ දිව මොනතරම් අපි පාවිච්චි කළාද? ඇයි අපේ ධර්මයට මේක පාවිච්චි කළේ නැත්තේ? ඇයි නිවීමට මේක පාවිච්චි කළේ නැත්තේ සම්මා වාචාවට අපි කවදාවත් මේක පාවිච්චි කළේ නැහැ. එහෙනම් හදේ ඉඳලා මේ ධර්මයයි ඔබයි කියන ධර්මතාවය තුළ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ කියන සම්මා වාචාව අපි දැන් වඩන්නට ඕනේ. අපේ සෑම වචනයක් තුළින්ම ධර්මයේ තියෙන්නට ඕනේ. ඒ ධර්මයේ මම වශයෙන් පවතින්නට ඕනේ. ඒ ධර්මයටයි මායි අතර කිසිම වෙනසක් තියෙන්න බෑ. මේ කියන කමඨාන අපගේ වචන වලින් අපි වඩන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා මේ කමඨාන පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපේ චර්යාව තුළ අනන්ත අප්‍රමාණ ධර්මයේ නැතිවෙච්ච අවස්ථා තියෙනවා. අධර්මයෙන් කටයුතු කරනවා, රාගයෙන් ඇසිරෙනවා, ලෝභයෙන් ඇසිරෙනවා, මාන්නයෙන් උඩමුකමෙන් ආහංකාරයෙන් ඇසිරෙනවා. එතකොට ධර්මයටයි මායි හතර ආසයි පොළොවයි වාගේ වෙනසක් තියෙනවා. හැතව දුරක් තියෙනවා. මේ වගේ දුරක් අපි නඩත්තු කරනවා නම් මේ තරම් ඉඩපරියාසයක් ඒ දෙක අතර පවතිනවා නම් කවදාවත් නිවන් දකින්නේ නැහැ රකින්නකට කවුරුත් ඇවිල්ලා අපට සාතික දෙන්න ඕනේ අපිම දන්නවා මේක සම්පූර්ණ ආසයි පොළොවයි වාගේ ඈත් වෙලා ධර්මයයි ඔබයි කියලා කියන එක අර වතුරයි මූදයි වාගේ තියෙන්න ඕනේ මූද කියලා වතුර කියලා දෙකක් වෙන් කරන්න පුළුවන්ද බෑ නේද වතුර කියලා කියන්නේ මූදු වතුර කියන්නේ දෙකම එකමයි එකට මිශ්‍ර වෙලා කවදාවත් මූද වෙනමත් මූදු වතුර වෙනමත් වෙන් කරන්න බෑ මූද වෙනමත් මූදු රැලි වෙනමත් වෙන් කරන්න පුළුවන්ද වෙන් කරන්න බෑ දෙකම එක වා කාගෙම අපේ චරිතය තුලත් මේ කතා කරන වචනය තුල තියෙන ධර්මයක් මමයි එක වාගේ ඉන්න ඕනේ. Tamange සම්මා වායාමයේ තුල කම්මන්තයේ තුල ඒ කරන සෑම චර්යාවක් තුලම ධර්මයේ තියෙන්න ඕනේ. ඒ ධර්මය මම වශයෙන් පවතින්නට ඕනේ. දකින්න හැම නාම රූපයක් තුළම අපි ධර්මය විතරක් දකින්නට ඕනේ. ඒ ධර්මය මම වශයෙන් පවතින්නට ඕනේ. හැයෙන සෑම වචනයක්ම ධර්මයේ වශයෙන් සෑයෙන්නට ඕනේ. සවන් දෙන්නට ඕනේ. ඒ සෑම ඇසෙන ධර්ම කාරණාවක් තුළම ඒ පවතින ධර්මයේම මම වශයෙන් පවතින්නට ඕනේ. එහෙනම් සිතවිලි වල මොනතරම් අඩුපාඩු තියෙනවද? දුර්වලකම් තියෙනවද? වාඩි වෙලා කල්පනා කරනවා, සතපිලා කල්පනා කරනවා, වැඩ කරන ගමන් කල්පනා කරනවා ඇවිදිනවා ඒ ඇවිදින ගමන් කල්පනා කරනවා සතර ඉරියව් තුල කියන ඒ සෑම කල්පනාවක්ම අරන් වර්ග කරලා බලනකොට වැඩිපුර තියෙන්නේ ලෝභය, දේශය, මෝහය, රාගය, වෛරය නේද? එහෙනම් අපි මේ කෙලෙස් නේද නඩත්තු කරන්නේ? තව තවත් ඉපදිලා දුක් විඳින්න, ජාති ජරා භව නේද මේ නිර්මාණය කරන්නේ? ඇයි මේ දුර්වලකම් අපට තේරෙන්නේ නැත්තේ? තව තවත් කොච්චර දුක් විඳින්න අපි බලාපොරොත්තු වෙනවද? තව තවත් ඉපදිලා අපි මොනවද මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? අඬන එකයි වැළපෙන වැළපෙන එකයි දත්මිටි කන එකයි නේද? මේ දුක මොනතරම් දරා ගන්න බැරි වුණත් ඒකෙන් නිදහස් වෙන්න දරන වෑයමට වඩා නැවත නැවතේ දුක දරන දුක ඉමි කරගන්න දුක අයිති කරගන්න දරන වෑයම නේද වැඩිපුර පවතින්නේ. ඇයි මේ මෝඩකම් අපි අදාගන්නේ නැත්තේ? මේ දුර්වලකම් નિවර්දි කරගන්නේ නැත්තේ? මේ වගේ උම්මත්තකෝ වාගේ ගුටි කකා බැනුම් ආගෙන මිනිසුන්ගෙන් නිന്ദා පීඩා ලබාගෙන අනිත් අය පෝෂණය කරන්න වේසමාන්සිය වෙලා ජීවිත කාලෙම අම්බ කරලා දීගෙන අන්තිම කාලේ කන්න බොන්න නැතුව යන්නේනමක් නැතුව අම්බලන් වල පාරවල් වල වැටිලා මැරිලා කුණු වෙලා එහෙම ජීර්ණ වෙලා යන භවයක් නැවත අපට අවශ්‍යද ඒ වගේ මානසිකත්වයක් මොකට අපි නිර්මාණය කරගෙන නඩත්තු කරනවද මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල පුළුවන් තරම් මේ අඩුපාඩු නිවැරදි කරගෙන රාහත් වෙලා මේ සම්බුද්ධ ශාසනයට සාදු කියලා පිරිනිවන් පාන්න ඒ කාන්ත වශයෙන්ම නැවත ජාති ජරා භව හදාගන්න එපා. කිසිම මොහතක පංචකාම පිනවන්න අදහස් කරගන්න එපා. මේ නාම රූප වල තියෙන දුක නැවත උරුම කරගෙන නැවත නැවත මේ නාම රූප වලින් දුක් විඳින්න කිසිම මොහතක අවස්ථාවක් නිර්මාණය කරන්න එපා. ප්‍රාර්ථනා කරන්න එපා. බලාපොරොත්තු කරන්න එපා. ඉතුරු වෙලා තියෙන ආවිස කාලය හොඳටම ඇති මේ හැම ආයතනයක් තුළින්ම මේකේන කමඨාන වඩන්න ඇස කන දිව නාසය සමසිත තුළින් අපි අලුත් ක්‍රමයකින් වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමන ආකාරයකද වඩන්නේ ඒ දකින හැම දේ තුළින්ම ධර්මයේ දකිනවා ඇයෙන හැම වචනයක් තුළින්ම ශබ්දයක් තුළින්ම ධර්මයේ දකිනවා ඒක කුරුල්ලන්ගේ සත්තුන්ගේ ශබ්ද වෙන්න පුළුවන් මිනිස්සු අපට නිඳා අපාස කරන ශබ්ද වෙන්න පුළුවන් ප්‍රශංසා ගෞරව වචන වෙන්න පුළුවන් ඒවා ධර්මකා කාරණා වෙන්න පුළුවන් මොන වචනේ ඇහුණත් ඒ තුලින් ධර්මයේ විතර ශ්‍රවණය කරන්න ධර්මයේ විතර කතා කරන්න ධර්මයට පමණක් ඇසිරෙන්න ධර්මයේ පමණක් සිතන්න ඒ ඇස කන දිව නාසය සමසිත තුලින් අපි ධර්මයේ පමණක් ගනුදෙනු කරනවා නම් ඒ ධර්මයේ මම වශයෙන් පවතිනවා නම් මම ඒ ධර්මයේ නම් ඒ ධර්මයේ මම නම් මමත් ඒ ධර්මයට අතර වෙනසක් නැත්නම් මමයි ධර්මයයි කියලා කියන ධර්මයයි හොබයි කියන ධර්මතාවය තුළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩේ සම්පූර්ණ වෙලා ඉවරයි නේද? ඒ කමඨාන අපි වඩලා සම්පූර්ණ කළා නේද? නිරෝධගාමිනී පටිපදාව අපි තුල සම්පූර්ණත්වයටපත් වෙලා ඉවරයි නේද? එහෙනම් අපි හැමෝම නිරෝධ සමාපත්තිය මේ ක්‍රමයට වඩමු. මේ කමඨාන තුළින් අපි හැමෝම රාත් වෙලා පිරිනිවන් පාන්න අපගේ සියලුම කෙලෙස් නිරෝධ කරමු. මේ වෙනකොටත් අපි අපි දකින දැම දෙයක් තුළම ධර්මයක් තියෙන අවස්ථා තියෙනවා. කෙලෙස් තියෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. හැයෙන වචන නිර්මාණය වෙන කෙලෙස් අනන්තයි අප්‍රමාණයි. අපේ චරිතවල අනන්ත අප්‍රමාණ දුර්වලකම් නැද්ද? උඩඟුකම් ආහංකාරකම් නැද්ද? හැම චෛතසිකය තුළම කෙලෙසයක් පවතින් නැද්ද? හැම දෙයක් තුළම ධර්මයයි මමයි ඈත් එක නේද කලේ? ඔබත් ධර්මයක් අතර විශාල ඉඩපර්යාසයක් තියෙනවා. නිතරම ඔබ ධර්මයෙන් ඈත් ඇයි අපි මේක අවංකව තේරුම් ගන්න නැත්තේ? මමයි ධර්මයයි එකයි කියන තැනට අපිපත් වෙන්නේ නැත්තේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මේ ධර්මයයි ඔබයි කියන ඒ කාරණාව ප්‍රඥාව එකටම එකතු කරලා එක දෙකම එක බවටපත් කරලා ඒ තුලින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මතාවයට අනුව මාව දකිනකොට මට ධර්මය පේනවා ධර්මය දකිනකොට මාව පේනවා යෝ මම් පස්සති යෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති යෝ මම් පස්සති කියන ඒ ශ්‍රේෂ්ඨ කමඨාන ඒ භාග්‍යතුන් වහන්සේගේ සාරා සංකල්ප පාරමිතාවක ඒ ධර්මතාවය අපේ ජීවිතය අපි සම්පූර්ණ කරමු ඒක නිකම්ම නිකම් බුද්ධ වචනයක් නෙමෙයි ඒ මාබෝසතාණන් වහන්සේගේ පාරමිතාවේ වචනයක් උන්වහන්සේ එක ධර්මපදයකට ජීවිත පූජා කරලා තමන්ගේ මුළු මිනිසත් භවය පුරාවටම හැටමස්ලේ නාර දන් දීගෙන උන්වහන්සේ අවබෝධ කරගත්ත සම්පූර්ණ ධර්මස්කන්ධයේ සාරාංශය තමයි කියන්නේ මේ දකින හැම දෙයක් තුළින්ම අපි ධර්මයේ දකින්නට ඕනේ. ඒ ධර්මය මම වශයෙන් පවතින්නට ඕනේ. ඇයෙන හැම වචනයක් තුළින්ම ධර්මයේ ඇසෙන්නට ඕනේ. ඒ ඇසෙන ධර්මයේ මම වශයෙන් පවතින්නට ඕනේ. සිතන හැම සිතුවිල්ලක් තුළින්ම ධර්මයේ මම සිතන්නට ඕනේ. ධර්මයේ මට සිතෙන්නට ඕනේ. ඒ සිතන හැම ධර්මයක් තුළම මම ධර්මයේ වශයෙන් පවතින්නට ඕනේ. හැම චර්යාවක් තුළම ධර්මයේ ඇසිරෙන්නට ඕනේ. ඒ ඇසිරෙන ධර්මයේ මම වශයෙන් පවතින්නට ඕනේ. හැම කතා කරන වචනයක්ම ධර්මයේ තියෙන්නට ඕනේ ඒ තියෙන ධර්මය මම වශයෙන් පවතිනට ඕනේ මේ කියන කාරණාව අපේ ජීවිතවල අවසාන කමඨාන අවසාන ධම්මපදය අපි හැමෝම පිරිනිවන් පාන අවසාන බණපදය එහෙනම් මේ කමඨාන වඩමු මේ කොඳට සිතේ ධාරණය කරගෙන ඇසකන දිවනාසය සමසිතේ ධර්මයයි ඔබයි කියන අතර තියෙන දුරපර්යාසය අඩු කරමු දවස ගානේ ඒ කියන දුර අඩු කරලා අඩු කරලා ධර්මයේ මන් ළඟට ගේනවා මම ධර්මයේ ළඟට යනවා ඒ දෙක තුලම කෙරෙන්නේ එකම කාරණාවයි මම ධර්මයට ගින් එකතු වුණත් ධර්මයේ මං ළඟට ඇවිල්ලා එකතු වුණත් දෙක තුලම කෙරෙන්නේ එකම කාරණාව සිදුවිය යුත්තේ ධර්මයටයි ඔබටයි අතර තියෙන වෙනස ඒ ඉඩපරියාසය අඩු වෙන එක ඒ හැම දෙයක් තුලින්ම ආර්ය ශ්‍රාණික මාර්ගයේ වැඩෙන්නට ඕනේ ධර්මයයි ඔබයි අතර පවතින ඒ ධර්මයයි ඔබයි තුල පවතින ඒ ආර්ය ශ්‍රාණික මාර්ගය දැන් අපට කමඨාණක් වශයෙන් ලැබුණා අපි ලබාපු මිනිසත් භවයේ Nirodha Samapa විපත්තියට පත්වෙන්න අවසාන ධර්ම දේශනාව බණපදයේ අපට සවන් දෙන්න පෙර කුසලයේ හම්බ වුණා පින හම්බ වුණා එහෙනම් මේ ධර්ම කාරණාව හොඳට සිතේ ධාරණය කරගෙන මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩන්න මේ මොහොතේ ඉඳලා ධර්මයයි ඔබයි අතර කිසිම වෙනසක් නැති විදියට ධර්මයම ඔබ විසිය ඔබ වශයෙන්පත් වෙන්නටත් ඔබම ධර්මයේ වශයෙන්පත් වෙන්නටත් මේ කමඨාන වඩලා මේ තුලින් අසකන දිවනාසය සමසිතේ කියන සියලු කෙලෙස් නිරෝධ කරලා ඒ සෑම ආයතනයක්ම ධර්මයේ බවට පත් කරන්න ඒ ධර්මයේ තුලින් තථාගතයන් වහන්සේ නිර්මාණය කරන්න ඒ හැම දෙයක් තුලින්ම නිවීම නිර්මාණය නිර්මාණය වෙලා නිරෝධ සමාපත්තිය සම්පූර්ණයේ පත්වයටපත් වෙලා හැම අසකන දිව නාසය සමසිතේ චර්යාවත් තුළින්ම නිරෝධ සමාපත්තිය සම්පූර්ණත්වයටපත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන මේ කමඨාන තුළින් ලබාගත්තා වූ දැනුම අවබෝධය ප්‍රඥාව අපි සියලෝම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි